ව්‍යාපාදයක් වෙන්න පුළුවන්ද? තීන විද්‍යාවක් වෙන්න පුළුවන්ද? මොකක්වත් නැහැ. එහෙනම් අන්න එතන කියනවා කාමච්ඡන්ද ආදී නීවරණයන් භාතගුවාය ඒකට සඳහන් කරන බුදුරජාණන් වහන්සේ මායාවෙන් අත මිදුනාය මායාව රැක්වාය කියන මායාවේ ඇසහුවාය කියන බලන්න විස්කම්බන ප්‍රහාණය කියන්නේ නැතන මේ ජීවිතයේ අත්දකින්න ඕන දෙයක් ඒක අන්න එතන කියනවා පින්වත්නි හැම දෙයක්ම කරේ හිත ඇතුලෙන් සතුටක් හදාගන්නද නැද්ද? මේ බලන්න. කැමති කෙනෙක් දැකලා කැමති දෙයක් අහලා කැමති දෙයක් විඳලා ඇහැද සතුට වෙන්නේ සිතද සතුට වෙන්නේ හරියට මේ වැස්ස කාලේට උල්පත් මතු වෙනවා වාගේ ඇහැ කන නාසය දිව ශරීරයෙන් එක එක රූප බලනකොට මේක අස්යෙන් මොනවද වෙන්නේ සැප වේදනා හැදෙනවා මම කියවනේ කලින් සතුට ඇති වෙනවා ඒක හින්දාම පින්නත් මේ හැමදාම මේ සතුට හොය හොය යන්න වෙලා කියලාත් මම කලින් කිව්වා. Tamanට සතුට හැදෙන දේවල් පිළිබඳව බැගෑගත්ත වීම වෙලක් වෙලානේ මට ඉතින් මගේ සතුට නැති කරන්න එපා මට තරයෙන් කතා කරන්න එපා මාව දාලා යන්න එපා. හැමදාම මේ විදිහට ඉන්න කීකේ බැගෑපත් වෙනවා. දෙමාපියෝ කියලා දරුවන්ට කියන ඔයාලා කෑමත් එපා බීමත් එපා නෑමත් එපා මොකක්වත් එපා. අපිට පුළුවන් හොඳින් ඉන්න හැබැයි ඔයාලා හොඳින් ඉන්න. ඒක කොන්දේසියක්ද නෑ. ඇයි ඔයාලට හොඳින් ඉන්න කියන්නේ? නැත්තම් මගේ මෙහි හිත ඇතුලේ දුක් ඇති වෙනවා. අර බලන්නක දරුවන්ට බගෑපතන වඳින්නම් හොඳින් ඉන්න. වඳින්නම් පාඩම් කරන්න පුළුවන් නම් වඳිනවා. නේද? ඒක මොකද මේ මේක ආස්තේ රිදෙනවා නැත්තම්. එතකොට ඕක ආස්තේ සතුට හදාගත්තේ අනුන්ගේ ක්‍රියාකාරකම් වලින් මෙච්චර කල් ණයට ඉල්ලගත්ත සතුටක් ඒක. කුලියට ඉල්ලගත්ත එකක්, බද්දට ඉල්ලගත්ත එකක්. ටික දවසකට හුඟක් අය මොකද කරේ? සතුට ටික දවසකට දීලා මොකද කරේ? වහාම පොලිත් එකම ගත්තා. මොකද උදුරලා ගත්තේ. එහෙනම් ඔය ලැබෙන සතුට පින්නත් හැමදාම නැති වෙන එකක්. එතකොට අනිත් අයට බැගාපත් වෙවි ඉන්න වෙනවා ඔය මේ ජීවිතේ ලබාගත් සතුට ඒකින්ද විවේකයක් ඇත්තම නැහැ. හැම වෙලෙම කල්පනා අද ලැබිච්ච සතුටේට ලැබෙයි ගත්තේ අද නම් දැක්කා හෙටත් දකින්ද ඒයිද මට හොඳට කතා කරයිද ඉතින් ඕ කල්පනා. නිරෝගීව ඉන්න පුළුවන් වේද ඉතින් ඒ මොකද විවේකයක් නැහැ. ඒවා ඔක්කොම නැති වෙලා අර කුසල ආරම්මණය හිතේ නැගෙනකොට පින්නත් මේ දෝරි ගලා යන උල්පතකින් ගලන මහා වතුරක් වගේ. බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන කිසිම දෙයක හේතුවක් නැතුව මේ විවේකයෙන් හින්දාම විවේකයෙන් හින්දාම චිත්ත අභ්‍යන්තරයෙන් මහා සතුටක් ගන්නවා. මේ සතුට පින්නත්නි පැරිලා යයි වගේ දැන්න සතුටක්. මාව මේ සතුටෙන් පැරිලා යයි වගේ අතුලාන්ත මහා ප්‍රීතියක් අතුලාන්ත මහා පිරිසිදුකමක්. ඒ සතුට කවදාකවත් රූප දැකලා ශබ්ද අහලා ගන්ධ රස ස්පර්ශ ලබලා මේ ලෝකේ ලබා ගන්න බෑ. තමන් උපාධිය ගත්ත දවසේ, තමන් විශ්වවිද්‍යාලයට තේරිච්ච දවසේ, තමන්ගේ සහකරුවා තමන්ට කැමති කිව්ව දවසේ ඔය නොයේක දවස් තියෙන සතුටු වෙච්ච දවස්. එහෙම නැත්නම් Taman කැමතිම දේවල් ලැබිච්ච දවසේ Tamanට ලොකු මුදලක් ලැබිච්ච දවසේ මොනවා හරි Tamanට දරුවෙක් ලැබිච්ච දවසේ මේ ඇතිවෙච්ච සතුට වගේක් තියෙනවා. ඒවා අහලකින්වත් කියන්න බෑ. ඊට වැඩිය මහා විශාල සතුටක් චිත්ත අභ්‍යන්තරයෙන් නැගෙන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන විවේකජං ප්‍රීති සුඛං විවේකයෙන් හින්දාම ලබන්නා වූ සතුට විවේකයෙන් හින්දාම ලබන්නා වූ සතුට ඒකත් හිත ඇතුළේ ඇති වෙන එකක්. අර රූප පස්සේ ගිහිල්ලා ශබ්ද ගන්ධ රස ස්පර්ශ පස්සේ හිඟාගකා ගිහිල්ලා පින්නන්නේ ලබා ගත්තෙත් අතුලාන්ත සතුටක්. හැබැයි ඒක දුකක් ඇති කරා මේකෙම දුකක් ඇති කරන එකක් නෙවෙයි. හොඳයි. හම්බෙලා තියෙන දායාදයේ මරි මොකද කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මට අනුකම්පාව තියෙනවා. මේ පින්වත් ඇත්තෝ දරුවෝ කෙරෙහි අනුකම්පාවක් තියෙනවා. හොඳට ඉගෙන ගන්න නැත්නම් ඔයා දුකටපත් වෙනවා. කියලා මේ අත තියෙනවා. ඔයා හොඳට ඉගෙන ගන්න නැත්නම් ඔයා දුකටපත් වෙනවා. උතුම් බුදු පියාණන් වහන්සේට අපි ඔක්කොම ගැන අනුකම්පාවක් තිබ්බා. ඔබ ධර්මයේ දායාද කරගන්න නැත්නම් ඔබ දුකටපත් වෙනවා. ඒකයි කිව්වේ මට මේ ශ්‍රාවකයෝ ගැන අනුකම්පාව තියෙනවා. ධර්ම දායාදව වාසය කරන්න. ධර්ම දායාදව වාසය කරන්න. ඔතන අපිට මේක ගලප ගන්නකොට අනිත් දේවල් ඔක්කොටම කියන්න වෙන්නේ මොනවා දායාද කරගෙන වාසය කරලා කියලාද? ආමිෂය දායාද කරගෙන වාසය කරනවා. ඒ කියන්නේ ලෝකයේ තියෙන වස්තුන් දායාද කරගෙන වාසය කරනවා. මෙව්වයි අපි අපි කරපු පිනෙන් පහළ වෙච්ච ඒවා මට මෙව්වා හම්බුණා මෙව්වා හම්බුණා අපි බොහොම පින්වන්තයි කියලා පින්නත් මේ කටයුතු කරපු ඇත්තන්ට ඒ ආමිෂ දායකයේ පත්‍යකින් තියලා විශාල ප්‍රීතියක් දැනිට කරගන්න විවේකයක් ඇති කරගන්න නම් බුදුරජාණන් වහන්සේ මේ විවේකයෙන් වාසය කරද්දී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විවේකයෙන් වාසය නොකරනවා නම් එයා ගැරහිය යුතු කෙනෙක් බවට පත් වෙනවා විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේට අගෞරව කරනවද නැත්ද? ඊළඟට මේක හිතයි ඔය හාමුදුරුවෝ කියන තැන අප්පා අපිට පුළුවන් ඉතින් අපි බෞද්ධයෝ තමයි මෙවුවා කරන්න පුළුවන් කියලා හිතෙයි. හරිද? මං අහනවා බෞද්ධයා කියලා කිව්වේ කාටද කියලා. ඉස්ලාම මේ මොකද මේ අපි කියන්නේ අපිට හිතෙන තැන ඉඳන් මේ කියන්නේ අපිට දැනෙන විදිහ මේ කියන්නේ. එදා ජීවමාන බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණාට පස්සේ පහළ වෙච්ච බෞද්ධයෝ කවුද? කොහොමද බෞද්ධ පහළ වුණේ තාත්තගෙන්ද? අම්මගෙන්ද? කුල පරපුරෙන්ද? බෞද්ධයා පහළ වුණේ කොහොමද? බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ಗುಣ දැනගෙන ධර්මයේ වටිනාකම දැනගෙන බුදුරජාණන් වහන්සේගේ මහා සංඝරත්නයෙහි තියෙනා වූ අනුභව දැනගෙන අනේ මට වෙනත් පිටක් තරණක් නැතය මේ සංසාර ජීවිතේ බොහොම ගෝරයි කටුකයි ඡණ්ඩයි රෞද්‍රයි අතෘප්ති කරයි සැනසීමදායක තත්ත්වයක් ඇති කරගන්න නම් සංසාරගත දුක නැති කරගන්න නම් මමත් මේ ධර්ම පිළිවෙත තුල හික්මනවා මම වෙන කිසිම සරණක් පතන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ සරණ යනවා ධර්මයේ සරණ යනවා මහා සංඝරත්නයේ සරණ යනවා කියලා චිත්ත අභ්‍යන්තරයෙන් හැඟීම් මාත්‍රයක් විදිහට ඉතා ප්‍රබල හැඟීමක් දැනෙන්න Tamanට නැగిලා දෑත මුදුනට අරගෙන පින්නන්නේ මුළු ශරීරයටම දැනෙන විදිහට යම් කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි කියන දවසට අන්නේ ගඩය බෞද්ධයෙක් වෙන්නේ. එයා බෞද්ධයෙකුනේ ධර්මයේ තියෙන වටිනාකම දැනගෙන. ධර්මයේ තියෙන වටිනාකම දැනගත්තා නම් එයා නිකන් ඉදිරියට නෑ. එයා හැමදාම අරමුණු කරනවා විවේකීව වාසය කරන්න ඕනේ. හැමදාම අරමුණු කරනවා දවසකට පැයක්වත් භාවනා කරන්න ඕනේ කියලා. මම අහනවා මේ අතන්ට. කරපු නාඩගම් ටික මේ ජීවිතේ පැයක් වෙන් කරන්න බැරිද? කියනවා වෙලාවක් නෑ වෙලාවක් නෑ වෙලාවක් නෑ කියලා. දවසකට 1440ක් විනාඩි. හ්ම් මෙච්චර කාලයක් මරලා දැන් මොකටද? කාපු දේවල් ආය කන්න. දීපු දේවල් ආය බොන්න. අහපු දේවල් ආය අහන්න. දැනුණා නම් මේකේ තියෙන අනර්ථය පින්නත් මේ මේ අපන්ට තේරෙයි. තයක් වෙන් කරන දේ හැටි අමාරුයි. මේ ඕනෑ තරම් නාස්ති කරනවා. ඉදල් ඉන්නට තියාගෙන ඉදල් මේ නිකටට තියාගෙන නේද? උදේට අපි ගාන ගමන් එහා පැත්ත මෙහා පැත්ත වල අපි ඕන තරම් ඔය බස්වල යනවා දකින්න මේ මේ තියාගෙන තියෙන මුකුඩත් එකක් තියාගෙන නේද? පැය ගණන් ඒ අර මෙහෙම කරලා අත් එහෙම මේ කරලා කතා කරන විදියට පින්නන්නේ හොඳට දැනෙනවා ධර්මයේ කතා කරන්නේ කියලා. ඒ උපාසක බණමඩුවට උපාසිකා බණමඩුවට ගියාම පොයේ දවසට කොච්චර විවේකයෙන් ඉන්නවද කියලා තේරෙනවා. දවල්ට දාන ටික වළඳපු ගමන් තල්මස්සු කොට දාලා වගේ. එතකොට කෝ බෞද්ධකම මේවා ඇනුම් පද. ඇයි ඇනුම් පද කියන්නේ? ඇනෙන්න. ඇයි ඇනෙන්න ඕනේ? සංසාරික විමුක්තිය ඇති කරගන්න. ඇයි බුදුරජාණන් වහන්සේට ගරහනෝ පින්නත් නැත්නම් අපි. මොකද්ද ගැරහීම? මම බෞද්ධයෙක් කියලාගෙන කාමචන්දාදී ඇලී ගැලී වාසය කරනවා. කාමචන්දාදී හින්දා ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාද, පිසුනාවාද, පරසාවාද, සම්ප්‍රප්පලාප ආදී කරමින් කියමින් ඉතාමත්ම සැහැල්ලු ශාසනය සැහැල්ලු කරගත් ජීවිතයක් ගත කරනවා. ශාසනය හැල්ලුවට දාලා. මොකද ශාසනය හැල්ලුවට දාලා කියන්නේ? මෙච්චර අමාරුවෙන් බුදු කෙනෙක් පහළ වෙලා සකස් කරලා ඔහේ මේක ඇඳ ගන්නවාය කියලා දුන්න අපූර්ව ඇඳම වටිනා ඇඳම පැත්තකට දාලා දුවලේ හැන්ද කියලා. මොකද කරන්නේ? ආ යන් යන් කියලා කින් යනවා නේද? හ්ම් කොහෙද යන්නේ? පින්නමි පූජා පූජා පූජා පූජා ආමිස පූජා ආමිස පූජා බෞද්ධයෝ නම් මොනවද පූජා පූජා හොඳ නැද්ද පූජා බොහොම හොඳයි මොනවයින් කරන පූජාද බුද්ධියෙන් කරන පූජාව කප්පුකක් අරගෙන ගිහිල්ලා ස්වර්ණවාලි මහා චෛත්‍ය රාජාන් වහන්සේට පළඳවන්න ඕන කොහොමද මගේ බුදුරජාණන් වහන්සේට මම සීවරයක් පළදවනවා කියන හැඟීමෙන් හැකරල්ලෝ ටිකක් යනවා වගේ ඈතට පේන හැකරල්ලෙක් යනවා ඒ කප්පුරුක යට අම්මේ ඉන්න ගොඩ මේ කාට කිසිම හැඟීමක් නැහැ ඉන්නේ කොහෙද කියලා හැඟීමක් නැහැ මොකක්වත් නැතිනම් එතකොට භාගයට භාගයක් නෙවෙයි දසම ගාණක්වත් ලංකාවේ බෞද්ධ නැහැ බෞද්ධත්ව නැහැ ඉතින් දැන් මට හොඳට බණි වැඩපුදේ මොකද හැබැයි හෙට උදේ වෙනකොට මේ අතන්ට බෞද්ධයෙක් වෙන්න පුළුවන් ඕන. හරියට බෞද්ධයෙක් වෙන්න පුළුවන් මේ අතන්ට ඕන. හෙට උදේ වෙනකොට බෞද්ධයෙක් වෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැති. තව මොහොතකින් බෞද්ධයෙක් වෙන්න පුළුවන්. කාට හරි දැනුණා නම් පින්වත් මේ විවේකයේ තියෙන තරම කොච්චරද කියලා. මේ මේ ධර්මයේ වගේ පැත්තට දායාද කරගන්න ඕන. මේ ධර්මයේ නැත්තම් මට සැනසීමක් නැහැ කියලා දැනලා අනේ මෙච්චර කල්මට දැනුන්නේ නැහැ මහා බෝධිසත්වයන් විදිහට අපි ගැන මොන්න තරම් හැඟීමක් තියෙන්න ඇත්ද කියලා. අපි ගැන අම්මා තාත්තා දහහක් ළඟ තිබ්බ කරුණාවට වැඩිය මොන තරම්නම් ගැඹුරු කරුණා බැල්මකින් අපි දිහා බලන් දැක්කේ කියලා. අපි අපායට වැටෙන එක නවත්තන්න අපි හිත වලින් දුක් විඳේද සුසුම් හෙලහෙල. ඊළඟ පිරිසංගත සත්තු වෙලා මේ ඊයේ පෙරේද මම මගේ කුටියට යනකොට පාන්දර අපේ කටින දවසේ සාමාන්‍ය ලොකු කුරුමිනියෝ දෙන්නෙක් පින්නත් මේ කඩි ගොඩකට අහු වෙලා පණ පිටින් උඩු බැලිය අතට. එක රටේදී කඩි 50ක් විතර කනවා පණ පිටින්. කවුරු බේරගන්නද කියන්නේ? කාට ගෑ ගහලා කියන්නද කියන්නේ? එක කඩියක් කනකොට කොච්චර දෙනවද? තිරසංගත ජීවිතවල පින්නන්නේ අනන්ත අප්‍රමාණ දුක් තියෙනවා. പ്രേත භූත මලයක් විශේෂය කියලා කියන්නේ ඊට වඩා බොහෝ දුක් තියෙන තැන. අපි එවැනි තැන් වලට වැටෙයි කියලා බුදු පියාණන් වහන්සේ මහා වෙහෙසක් ගත්තා. අවසාන තප්පරේ පවා අවුරුදු 45 ගේ ජීවිතේ අවසාන තප්පරේ පවා මොකද කරේ? පොඩි සැකයක් හරි තියනවා නම් මේ ගැන අහන්න. කියලා තමයි පින්නන්නේ අන්තිමට කිව්වේ මොකක්ද අප්‍රමාදීව කුසලය රැස් කරගන්න කියලා. ප්‍රමාද වෙන්න එපා කියලා. ප්‍රමාද වෙන්න එපා ප්‍රමාදීව කුසලය රැස් කරගන්න කියලා. එතකොට අපි එවැනි වූ විවේකයකට Tamange හිත යොමු වෙන්නේ නැත්නම් මේ වෙනකොට මෙවැනි තත්වයක ධර්මයක් අත්විඳින්න මම මේ වෙනකොට යම් උත්සාහයක් ගන්නවද මට දවසකට කීතරයක් නම් මම ප්‍රථම ධ්‍යානයේ අත්විඳින කෙනෙක් බවට පත් වෙන්න ඕනේ කියලා මතක් වෙනවද කියලා හිතන අහන්න දවසකට කීතරයක් නම් මම මේ ඔක්කොම දුක් ගෙවන් කොට නිවන් දකින්න ඕනේ නිවන් දකින්න ඕනේ කියලා මතක් වෙනවද කියලා හිතෙන් අහන්න ධර්මයේ දායාද කරගන්න ඕන කියලා මතක් වෙනවද? කියලා හිතෙන් අහන්න. එහෙනම් ඒ බෞද්ධකමේ පුංචි පුංචි පරිදුක තියෙන මේක ආමිෂ දායාද කරගත්ත එකක්ද කියලා මම මොකෝ කියන්නේ. තමන්ම මොකද කරන්න ඕන? මමටත් ඇතුළුව මේ. මමත් මොකද කරන්න ඕනේ? අද යන ගමන් මේ බණ ටික කියලා මොකද කරන්න ඕනේ? මේ අත්හන්ට පිං සිද්ධ වෙන්න මේ සූත්‍ර ධර්මය හදාරන්න උනා. ඒ දැන් බලාගෙන ඉන්නවනේ මේ සූත්‍ර ධර්මය බණ කියයි කියලා. එතකොට අපි එකතු වෙලා කරේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සාකච්ඡා කළා. සාකච්ඡා කරනකොට අපි දෙපාර්ශ්වයටම කුසල් පිරෙන්න පටන් ගත්තා. මේ අතු ගෙදර යන ගමන් ওই ධර්ම මනස්කාරයෙන් යනවා වගේම මම මොකද කරන්නේ? උඹ මොනවද කිව්වේ? නේද? කියන ඒවා නම් කරනවා කියලා හිතට හිතට ප්‍රබල හැඟීමක් ඇති කරගatiya යුතු වෙනවා අපි ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන ඇහෙන මානේ කියන කියන මානේ දැනෙන දැනෙන මානේ දුක් නැති වෙනවා කියනත් කුසල් වැඩෙනවා ඒකයි මේ ධර්ම දේශනාව තුළ වටිනාකම එතකොට දැන් බලන්න අද ඉඳන් එහෙනම් මොකද කරන්න ඕනේ මමත් මගේ ශාස්ත්‍රවරයා බුදුරජාණන් වහන්සේ නම් මමත් මොකද කරන්න ඕනේ මමත් මොකද කරන්න ඕනේ විවේකයෙන් වාසය කිරීමට උත්සාහ කරන්න ඕනේ. මේ විවේකයෙන් වාසය කරන්න නම් මොකද කරන්න ඕනේ? ප්‍රහාණය කළ යුතු දේවල් ක්‍රමානුකූලව ප්‍රහාණය කරන්න ඕනේ. කාමච්ඡන්දේ දැන් ওই කතා කරේ ඔය කතා කරේ පින්නත් මේ නිෂ්කම්බන ප්‍රහාණය ගැන. ඔන්න ඔය தත්තර කෙනෙක් තමන්ගේ හිතේ ඒ හැඟීම වර්ධනය කරගත්තා නම් ඒ තනත්තා ප්‍රබල හැඟීමක් ඇති කරගෙන තියෙන්නේ. ප්‍රබල හැඟීමක් ඇති කරගත්ත තැනත්තා මේ සමාජයට වැටෙනවා දැන් ඇවිල්ලා. එන්නත් මේ ඔන්න ඔය ගාන දාපුවාම කියනවා සිහිය පිටවා ගත්තා සතිපට්ඨානය කියලා. එතකම්ම සමහර වෙලාවට පරදිනවා. එතකොට තමන් අර්පණා දක්වාම භාවනාවකදී වර්ධනය කරගත්තා නම් ඒ කරත්තා සාමාන්‍ය ජීවිතයේ ඒ ඇති කරගත්ත භාවනා මනසිකාරය වැටෙන්න නොදී රැකගත්තොත් නැවත නැවත බහුලව බහුලව බහුලව මෙනෙහි කරමින් Taman තුල ඇතිවෙච්ච සමාධිය චිත්ත සමාධිය කොහොම හරි කරලා ආරක්ෂා කරගත්තොත් පින්නත් මේ ඒතනත්තා තුල ධර්මයේ කරකෙන්න පටන් ගන්නවා. ඒ කරකෙන විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තිකායෝතිවා පනස්ස සතිපච්චපට්ඨිකාවෝති ආව දේව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය අනුසිතෝච විහෙරති මෙතකින් ලෝකේ උපාදීති. එයා එයා මේ ලෝකේ කිසිවක් උපාදානය කරන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ. කන්නා දෘෂ්ටි මාන්නෙන් බලන්නේ අර අවබෝධය දිනකම්. එතකොට අන්න ඒ දැනත්තා තුළ බින්නත් මේ දැනට තියෙන සිහියට වඩා සිහියක් උපදිනවා. දැනට තියෙන නුවණට වඩා නුවණක් උපදිනවා. මේ தත්ත්වයටපත් වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරා පින්වත්නි මේ தත්ත්වයටපත් වෙන්න මොකද කරන්න ඕනේ? ඒක දේශනා කරා ඔය සූත්‍ර දේශනාව අවසානයේ. මේ මොකද්ද මේ தත්ත්වය? නිවනට නැඹුරු වෙච්ච හිතක් පංච නීවරණයන්ගෙන් අයින් වෙන්න බලාපොරොත්තු වෙන අයින් වෙන්න හැම වෙලේම තල්ලු වෙන හිතක් නොයේකුත් බඩු බාහිර ආදී එකතු කරගෙන ශාසනය ලිහිල් කොට වාසය කරන්නේ නැතුව වාසය කරන්න ඕනේ කෙනෙක් බුදුහාමුදුරන්ට අගෞරව නොවෙන්න නම් දැන් අපි පැහැදිලිවම කාරණා තුන මතක් කරමු. පළවෙනි එක සාස්ත්‍රයන් වහන්සේ විවේකයෙන් වාසය කරද්දී තමනුත් විවේකයෙන් වාසය කරන්න ඕනේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරන පළවෙනි කාරණාව. දැන් විවේකය ගැන මම යමක් තේරුම් ගන්න දුන්නා. දෙවෙනි එක සාස්ත්‍රයන් වහන්සේ යම් ධර්මයක් ප්‍රහාණය කරන්න කියලා දේශනා කරලා තියනවාද? ඒ ධර්මය ප්‍රහාණය කරන්න ඕනේ. එහෙම නැත්නම් ශාස්ත්‍රයන් වහන්සේට බුදුරජාණන් වහන්සේට අගෞරව කරන කෙනෙක් බවට පත් වෙනවා. දැන් දෙකයි. තුන්වෙනි කාරණාව නිවනට නැඹුරු වෙච්ච යොමු වෙච්ච පංච නීවරණයන්ගෙන් අයින් වෙන්න වීරිය ඇති නිවන් දකින්න නැඹුරු වෙච්ච හිතක් ඇති කරගෙන වාසය කරන්න ඕනේ. ඉතින් ඔය තුනම තියෙනවා කියලා බලන්න. තුනේ එකක්වත් තියෙනවා කියලා බලන්න. මේ වෙනකොට ලැබුරු වෙච්ච හිත කියලා කියන්නේ හැම වෙලේම Tamanට හැඟීමක් කරනවා මම නිවන් දකින්න ඕනේ නිවන් දකින්න ඕනේ මේ මල් පූජා කරන වෙලාවට කවුරු හරි නිවන් දකිත්වා කියනකොට සාදු කියන එක විතරක් නෙවෙයි. එතන මහා හැඟීමක් එනවා. මෙන්න මේ කාරණා තුන ආය මතක් කරමු. Taman විවේකයෙන් වාසය කරන්නට ඕනේ. ඒ වගේම ප්‍රහාණය කළ යුතු දේවල් ප්‍රහාණය කරන්න උත්සාහ කරන්නට ඕනේ. නිවනට ලැබුරු වෙච්ච හිතක් තියාගෙන වීරයෙන් තමන්ගේ ජීවිතය අකුසල් යට කරගෙන කටයුතු කරන්න ඕනේ. දැන් මේ ආකාරයට කටයුතු කරනකොට කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මේ විදිහට කටයුතු කරනකොට මොකද වෙන්නේ කියලා. කොහොමද මේක වෙන්නේ කියලා. ඔය සූත්‍ර ධර්මයේ අවසානයේ සඳහන් වෙනවා පින්නන්නේ. ලෝභය පාපී ධර්මයක්. දේශය පාපී ධර්මයක්. ලෝභය ප්‍රහාණය කරන්නට, දේශය ප්‍රහාණය කරන්නට තියෙන මාර්ගය කියලා. ඒ මාර්ගය මොකක්ද කියලා දේශනා කරනවා. ඒක ප්‍රවාහ ප්‍රහාණය වෙන විදිහ දේශනා කරනවා පිළිබඳ. කොහොමද මේ හිත වෙනස් වෙන විදිහ මේ හිතේ විප්ලවයක් ඇති වෙන විදිහ දේශනා කරනවා. කොහොමද මේක ප්‍රහාණය ප්‍රහාණය කරන්න ලෝභ දේශ නැති කරන්න? භාවිතා කළ යුතු දේ කුමක්ද නැති වෙන විදිහ දේශනා කරනවා කොහොමද විදිහ චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියන ආකාරයට පින්නත් මේ ක්‍රමානුකූලව ලෝභ දේශ මොහ නැති වෙලා යනවා යම් මාර්ගයක් භාවිතා කරද්දී කුමන මාර්ගයක් භාවිතා කරද්දීද කියලා බුදුරජාණන්තුන්ගේ ආයමසන අයමේව ආරියෝ වට්ටංගිකෝ මග්ගෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වායාමෝ සම්මා සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කියලා. හරි. මෙන්න මේ කවදා හරි අවසානයේදී සම්පූර්ණ අවබෝධය ලැබෙන හිත මේ ලෝකයේ ඇත්ත විනිවිද දකින තමන්ව විනිවිද දකින තමන්ව අවබෝධ වෙන හිත කොටස් 8කින් සමන්විතයි කියලා බුදුරජාණන් දේශනා කරනවා. අංග 8ක්. අෂ්ටාංග කිව්වේ ඒකයි. අංග 8කින් සමන්විත වෙන්නේ හිත. ඒක එක මොහොතක ඇති වෙන හිතක්. ඒක අංග 8කින් මොනවද අංග 8? එකම හිතේ පින්නම් එකවර සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කොටස් තමයි හිතේ නැගෙන්නේ. එකවර ඔන්න අංග 8 නැගෙන්න නම් මේ අංග 8 ටික ටික ටික ටික පුරුදු කරන්න ඕන. අපි මෙච්චර වෙලා කතා කරේ එව්වම තමයි. බලන්න ඔය වේදනානුපස්සනාව වඩන්න ඔය කතාව කියනකොට වේදනාව ගැන තිබ්බ දැක්ම වෙනස් වෙනවද නැද්ද? Tamanට වේ Tamanට පින්නන්නේ සිතුවිලි ඇති වෙන Taman තුළ තියෙන දැක්ම අනුව. අන්න ඒ දැක්ම අනුව තමයි මේක හොඳයි මේක නරකයි මේකමයි මේකමයි මේකමයි කියලා අදහස තියෙන්නේ. ආන්ගේ අදහස් වෙනස් කරගන්න යම්කිසි කෙනෙක් දැක්ම වෙනස් කරගන්න ඕනේ. දැන් මෙච්චර කල් සැප වේදනාව තමයි ජීවිතයේ තියෙන එක නමත පංචකාම සම්පත්‍ය තමයි දිට්ඨ ධම්ම වේදනීය පරම සැපය. ඔක තමයි මිනිසුන්ට තියෙන අදහස. ඒ කියන්නේ මේ ජීවිතේ ලබාගත හැකි උතුම්ම සැපය ඇහැට කැමති රූප දැකීම, කනට ශබ්ද ඇසීම, නාසයට ගන්ධ මම අහන මේ අත්ංගේ ඔය ධානයේකින් ලැබෙන විවේකය ගැන අදහසක් නැහැ තිබ්බද? තිබ්බද? දැන් ඔය කියන තරම් තිබ්බද? නැහැ. එහෙනම් මොනවා කරන්ද ජීවත් වෙලා තිබලා තියෙන්නේ? ජීවත් වෙලා තිබලා තියෙන්නේ මොනවා කරන්ද? සබ රූප සබ ශබ්ද ඔය විදිහට ගන්ධ රස ස්පර්ශ ලබන්න තමයි ඔය ඉන්නේ. නේද? වයසට යනකොට මුළු ගැහි ගැහි මුළු ගැහි දරුවා වස්තුම වෙලා නේද? පුතේ පුතේ කියන එක ඕකම තමයි. නේද? ආය ආය බලන්න අහන්න ඉඳින්න යන්නෙම නැහැ. කොහොම ඉඳලා ඉඳලා මොකද වෙන්නේ? හදිස්සිය මරණාසන්න කාලයේදී තණ්හාද මේ අත්ව අපි මේ ගත කරන ජීවිතයේ තියෙන මහා භයානකකම මරණාසන්න මොහොත රැකගන්න බැරි වුණොත් පින්නත් මේ බලන්න අපි කියනවා මට නම් ওই දරුවෝ ගැන සමහර අය හරි සහැල්ලුවෙන් ආන් සාසනය සහැල්ලුවෙන් ලක් කරනවා කියන්නේ ඒකයි. හරි ගහමනේ කියනවා මාට ඔය තණ්හාව නැහැනේ. එන්න කාම හිතෙනවා. මාට ඔය තණ්හානේ මම මේ ඉන්නකන් ඉන්නවා ඇති මට ඕව නැහැ කියලා. ඔය නැහැ කියන බලන්න අවුරුද්දකට තමන්ගේ දරුවෙක් පිටරට යන්න ලෑස්තිල මොකද වෙන්නේ කියලා. <laughs> එතකොට සදාකාලිකව වෙන් වෙන්න වෙනවා කියලා තමන්ට ඇඳක් උඩට වෙලා තනියම දැනෙනකොට පින්නන්නේ දැන් ඉතින් මේ ඔක්කොම දාලා යන්න වෙනවා කියලා. නොයෙක් ප්‍රවිදේ මහා තණ්හාවක් උපදිනවනේ අම්මේ මම කොහොමද යන්නේ මෙව තාලා කියලා අධික තණ්හාවක් උපදිනකොට නැති වෙනකොට ඒ තණ්හාව ඇහැ පේන්නේ නැතුව යනකොට කන ඇහෙන්නේ නැතුව යනකොට වතුර ඕනෑ තරම් තියෙනවා නම් පිපාසාව නැහැ වතුර ගැන ආසාවක් නැහැ කෑම ඕනෑ තරම් තියෙනවා නම් කෑම ගැන ආසාවක් නැහැ ඕනෑ තරම් වටපිට බලන්න ඕනෑ තරම් බලන්න පුළුවන්කම තියෙන හින්දා බැලීමේ වටිනාකම වැඩි දැනෙන්නේ නැහැ හැබැයි පේන්නේ නැතුව යාගෙන එනකොට ඇහෙන්නේ නැතුව යාගෙන එනකොට තමයි ලෝභය උපදින්නේ ඔකේ. තමන් ඇගෑලුම් කම්පායි අනේ කුංචි කාලේ හිටිය පුතා වගේම ඉදී කිය කිය චිත්ත පීඩාවෙන් ඉන්න ආදරෙන් කතා කරයි මට දැන් කාලෙකින් ආදරෙන්වත් කතා කරේ නෑ කියලා ආදරයක් නෑ දැන් කියලා චිත්ත පීඩාවෙන් සුසුම් හෙලගෙන ඉන්න අම්මලා ඉන්නවා. අනේ මන් දන්නේ නෑ ඉතින් ඔය ඉතින් කීක දැන් ඉන්නවා. වැඩි ඉතින් ආදරේ නැතුවද කියලා. කලකිරිලක් ඉන්නවා. හැබැයි මරණාසන්න වෙලා සතියකට ඇඳට වැටෙනවා. දැන් අර ළමයා එනවා අර වැඩ ඔක්කොම දාලා දැන් ළමයාට දුකයි දැන්. ඇවිල්ලා මොකද කරන ඔළුව අත ගන්නවා, කෑම જાති කරනලා කවනවා, අපේ අම්මේ කියනවා, පුතුම ආදරයෙන් කරනවා. දැන් මොකද වෙන්නේ? අර පරණ තිබුණ බැඳීම හොඳටම වැඩි වෙලා හිටනවා නේ මෙහෙම මං හිතුවේ මේ ළමයා මට ආදරේ නැහැ කියලා බලන්නකෝ කියලා අධික තණ්හාවක් උපදිනවා වෙනවා. ඒ වාගේ තියෙන අනිත්‍ය දන්නේ නැති මිනිස්සු ආය මේ භවයට තදින් ඇදෙනවා. තදින් ඇදෙනවා. ඉතින් බොහෝ දෙනා නියමිතට ගත්ත පස් ප්‍රමාණයක් තරම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ධර්මයට අනුව කටයුතු කරලා නැවත මනුෂ්‍ය ජීවිතය ලබා ගන්න මේ මහ පොළොවේ පස් ප්‍රමාණය නම් ඉන්න මිනිස්සු ඔක්කොම නියපොත්තර ගත්ත පස් ප්‍රමාණය තරම් පුංචි ප්‍රමාණයක් තමයි නැවත මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්න කියලා දේශනාවේ සඳහන් වෙනවා. එතකොට බලන්න. මට වැරදුනොත් පින්නත් ධ්‍යාන මට්ටමකට තමන්ගේ හිත නංග ගත්තොත් ඒක ගරුක කර්මයක් කියලා දන්නවද? කවදාකවත් ආසන්න කර්මයකට ආචින්න කර්මයකට ඉඩ නැහැ. තාත්තා මැරුවොත් අම්මා මැරුවොත් ආනන්තරීය පාප කර්මයක් සිද්ධ වෙච්ච කෙනාට ඊළඟ භවයේ අනිවාර්යයෙන්ම අපාය යනවා වගේ ඔය කියපු විදිහට ටිකක් මහන්සි වෙලා নিরතුරුව පිළිවෙලට පුරුදු පුහුණු කරලා තමන්ගේ හිතේ කුසලයේ නැగిලා එන විදිහට සකස් කරගත්තොත් පින්නත් අන්නේ ධ්‍යාන බලයට කියනවා ගරුක කර්මයක් කියලා. හදිස්සිය නිවන් දකින්න බැරි වුණා වුණත් ඊළඟ භවයේ ඒ ඵලයට අදාළ තැනක උපදිනවාමයි. මනුෂ්‍ය ජීවිතයක් ලැබුණොත් එහෙම සිහියට උත්පත්තියක් ලැබෙනවාමයි. එතකොට එහෙනම් හැම පැත්තකින්ම Tamanට මේ ජීවිතය සාර්ථක කරගන්න සංසාර ජීවිතය සූපපත් කරගන්න තමන්ගේ ජීවිතයට ලැබිලා තියෙන මේ උතුම් ධර්මය අපි ඇත්තටම පැත්තකින් තියලාද නැද්ද? නේද? ඇත්තටම පැත්තකින් තියලාද නැද්ද කියලා මොනවද මම මේ ධර්මයට මගේ පැත්තෙන් මම මොනවද තේරුම් අරන් තියෙන්නේ? අඩුම ගානේ මෙහෙම ධර්මයක් තියනවද කියලා දැන් කියයි අපි දැනගෙන හිටියේ නෑනේ. ඒක තමයි අපේ හිත දෙන උත්තර. අපි දැනගෙන හිටියේ නෑනේ. මොකද මේ උගාදේවල් දැනගත්තේ ළඟටම ඇවිල්ලා කවුරුහරි කියලා දීලාද? හැට පිළිගත්තා. උවමනාව තියෙන සමහර අය කියනවා මේ අපිට කල්යාණ මිත්‍රෝ නැහැ. ඒත් කල්යාණ මිත්‍රෝ ගෙදෙච්චරකම් බලන් ඉන්නවා. ඔක්කොම කපටිකම්. කාගේ කපටිකම්ද? තමන්ම රවට්ටන තමන්ගේ හිතේ තියෙන කපටිකම් කියලා ඒවට කියන්නේ. ලෝභ දේශ මොහ තමන්ගේ හිතේ සකස් වෙන්නේ නැති විදිහට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල මේ බලන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ අතු ගන්නවා සම්මා දිට්ඨි කියලා අහලා තිනවා සම්මා සංකප්ප කියලා අහලා තිනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා මේ අත් අහලා තියෙනවා. එතකොට මේ අහලා තියෙන දේවල් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නකොට වෙන සංසිද්ධිය ධර්මයේ මේ සූත්‍ර දේශනා සඳහන් වෙන චක්කු කරණී මේ වෙනකන් නොතිබ්බ නුවණැස ඇති කරන නුවණස ඇති කරන මාර්ගය. කෙනෙකුට නුවණ තිබුණේ නැහැ තමන්ගේ මේ ශරීරය ගැන හරි නුවණක් තිබුණේ නැහැ. එතකොට හරි දැක්මක් තිබුණේ නැහැ. අන්න ඒ දැක්ම ඇති කරන මාර්ගය තමයි හැම වෙලේම සම්මාදිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් තමන් මේ අංගාට වර්ධනය කරනකොට ගන්නෙම නැතුව පිටන්නේ කොයි හරි වෙලාවක නුවණස ඇති කරනවා. ඒකට කියනවා නුවණස ඇති කරන මාර්ගය කියලා. ඥානකරණී ඥානය ඇති කරන මාර්ගය ඒ පිළිබඳව යමක් වෙන්නේ මොකද කියලා හේතු දන්නවනම් ඉතින් නැති කිරීම කොහොමද කියලා දන්නවනම් නැති කරන ක්‍රමවේදය දන්නවනම් Taman ළඟ යන කාමච්ඡන්දය මොකද මේ මගේ ළඟ මේක ඇති වෙන්නේ කියලා ධර්මානුකූලව දන්නවනම් මේක නැති කිරීමක් තියෙනවා කියලා හැම මොහොතකම දන්නවනම් නැති කරන මාර්ගයක් තියෙනවා කියලා දන්නවනම් පින්නත් මේ අන්නේ දැනත්තර කියන ඥානය පහළ වෙලා තියෙනවා කියලා මෙන්න මේ වගේ ධර්මය දැකිය යුතු ආකාරයක් දැක්ක කෙනෙක් තුළ තියෙන මානසික තත්ත්වය පිළිබඳ පින්නදී මම මෙන්න මෙහෙම මතක් කරන්නම්. දැන් බත් එකක් උයන්ද බත් එක ලිපෙන් කියලා ගින්දර දාලා ගිහිල්ලා. දැන් ඇවිල්ලා බලනකොට ගින්දර අඩුයි. ගින්දර අඩුයි කියලා දැක්ක අම්මා මොකද කරන්නේ? ඇවිල්ලා කියනවාද ජින්දර වැඩි වෙන්න? කියනවාද? නෑ. ඊටක බලන්න මම කායෙන් හරි අහන් එන්න මේ ජින්දර වැඩි කරන නිසා කියලා යනවාද? නෑ. පොත් පෙන්නනවාද? නෑ පොත් පෙන්නන්නේ නෑ. මොකද කරන්නේ? ගින්දර වැඩි වෙන්න අවශ්‍ය කරන දර ඇතුල් කරනවා හුලං වදින්න නැත්නම් පිඹලා අලු අයින් කරනවා නේද හ්ම් වාතාශ්‍රය ලබා දෙන්න ඒකට හොඳට. එහෙනම් අවශ්‍ය කරන දර උලඟ ආදී ගින්දරපත් වෙන්න අවශ්‍ය කරන දේවල් ලං කරනවා. ගින්දරපත්තු කරන්න අවශ්‍ය කරන දේවල් ලං වෙනකොට ගින්දර මොකද වෙන්නේ? වැඩි වෙනවා. අන්න බලන්න එයා දන්නවා ගින්දර අඩු නම් කරන්න ඕනේ මොකක්ද කියලා. එතකොට ධර්මානුකූලව ඥාණය කියන එක දන්නවා ශ්‍රද්ධාව අඩු නම් මොකද කරන්න ඕනේ කියලා. කාමචන්දේ වැඩි නම් මොකද කරන්න ඕනේ කියලා දන්නවා. වීර්යය අඩු නම් මොකද කරන්න ඕනේ කියලා දන්නවා. ඇයි මේ ඇති වෙන ශ්‍රද්ධාමනේ මේවත්පත් මේ ඇති වෙන වීර්යවත්පත් මේ ඇති වෙන සිහියවත්පත් මේ ඇති වෙන නුවණවත්පත් මේ ඇති වෙන ඉවසීමාවක්වත් උපේක්ෂාවක්වත් මෛත්‍රියවක්වත් අදිෂ්ඨානයක්වත් කවදාකවත් ඉබේ පහළ වෙන්නේම නෑ වෙන්නේ නෙවෙයි ඔය මයන්න දාගෙනම කියන්නේ නිවන් දකින්න ඕන ධර්මයන් ඉබේ ඔය හිතෙන් පහළ වෙන්නේම නැහැ. වෙන්නේම නැහැ. මතක තියාගන්න පුළුවන්ද? එහෙනම් ඒවා පහළ කරගන්න අවශ්‍ය කරන මාර්ග අංග තමන් වර්ධනය කරගන්නේ නැත්නම් මම නිවන් දකින්නේම නිවන් දකින්නේම නැහැ. ප්‍රාර්ථනා පාරමිතාව කියලා එකක් එහෙම තිබ්බද කොහේ හරි? පාරමිතා 10ක් සම්පූර්ණ කරගන්න ඕනේ නිවන් දකින්න. ඒක විදිහෙන් සමහර අයත් කියන මේ පාරමිතා සම්පූර්ණ කරන්න බෑ ඉතින් අපිට බෑනේ කියලා. කොහොමද? පාරමිතා සම්පූර්ණ වෙනකන් නිවන් දකින්න බෑ. ඉතින් ඒ ඇත්ත මොකද කරන්න ඕනේ? දැන් පටන් ගන්න මැරෙන්න ඉස්සෙල්ලා සම්පූර්ණ කරගන්න. මැරෙන්න ඉස්සෙල්ලා පාරමිතාලික සම්පූර්ණ වුණොත් අංගාට වැඩිනොත් මොකද වෙන්නේ? ඒ තැනත් අනිවාර්යෙන් සෝවාන් පලස්ත පුද්ගලෙක් බවට පත් වෙනවා. සකදාගාමි අනාගාමි ආදී ඵලයට පත් වෙනවා. එහෙනම් මේක ප්‍රායෝගිකව දෙන්න තියෙන ඉතාම ක්‍රමානුකූල ක්‍රමවේදයක්. එහෙනම් Taman කල්පනා කරනකොට මට මතක් වුණාද එහෙම? දැන් ගින්දර අඩු වෙනකොට ගින්දරට හේතු වෙනවා. අහන්න පින්නන්නේ Taman හිතේ. ඊර්ෂ්‍යාවක් හරි, ක්‍රෝධයක් හරි, වෛරයක් හරි, කම්මැලිකමක් හරි තමාන් මාන්නයක් හරි තද ගතියක් හරි මසුරුකමක් හරි ಗುಣමමුකමක් හරි මොනවා හරි එකක් ඕක අස්සෙන් එනවනේ වෙලාවකට එන්න තු නෙවෙයි නේද රෝගය දේශය මොහයක් හරි තාස්සේ හරි කල්පනා වුණාද මේකට මම මොකද කරන්නේ මේ එනවනේ මේක හැදෙනවනේ මේක ඊර්ෂ්‍යාව හැදෙනවනේ මේ හොඳට ඉන්න අය දැක්කම මගේ මූණ වෙනස් වෙනවනේ <laughs> නැහැ කියලා කියන්නේ හිතෙනවනේ සිල් කඩන්න හිතෙනවනේ. මේකට හිතෙනවනේ. මේකේ කඩන්න අවශ්‍ය කරන ඒවා වෙනවනේ. එන්නත් මේ එක වතාවක්වත් මේ ඇත්තන්ට මේ හේතුවක් ඇතිවෙනවා මේවා වෙන්න. මගේ ළඟ මේ නොයෙකුත් හැඟීම් ඇති වෙනවා. හේතුවක් තියෙනවා. අන්න ඒ හේතුව නැති කරන්න ඕනේ කියලා මතක් වුණාද කියලා මම අහනවා. මතක් වුණාද කියලා මම අහනවා. සමහර විට මතක් වෙලා කියවන තරම්. සමහර විට නෑම කියන්නේ. මතක් වෙච්ච වාර ගන්න පිළිබඳ මේ ඥාන කරුණේ නුවණ තියෙන කෙනාට නුවණ ඇති කරගත්ත කෙනාට හැම මොහොතකම මතක වෙනවා. මෙන්න මට අයිති නැති හිතේ කාමච්ඡන්දේ ඉපදෙනෝ. මෙන්න විරාබාධේ ඉපදෙනවා. මේක මට හරියන එකක් නෙවෙයි. මගේ මරණයට හානි කරන එකක්. සංසාර ජීවිතේ දවලා පුච්චලා අලු කරලා දාන එකක්. විනාශ වෙන එකක්. එහෙනම් ඉතින් මම මේක මෙතන ඇති වුණා දැන්. අපි මොකද කරන්නේ? පරිසවචනයක් කියලා කාට හරි බැන්නොත් කාගේ හරි හිත රිදුනොත් පින්නන්නේ අපි අදිෂ්ඨානයක් ගන්නවා. මොකද ඉන්නකම මම ආයෙ කියන්නේ නැහැ. ආයෙ නම් කවදාකවත් හිත රිදන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් කරන් නිකන් ඉන්නවා. මොකද වෙන්නේ උනාට? එහෙම අදිෂ්ඨාන අරන් නැද්දහ? මොකද වෙන්නේ? ආයෙ තරහා ගිය ගමන් ආයෙ අරග තියෙනවා. මම උගල කියන්නේ හරියට නිකන් හුලග යන දූවිලි ගොඩක් පින්නන්නේ හුලග තියෙන වෙලාවක ඇවිත් ඇවිත් ඉඳලා හුලන් නැති වෙලාවක බිමට තැම්පත් වෙලා. මේ දුවේලිකට කල්පනා කරනවා ඊන්නක මම ආයෙ නම් ඇවිස්සෙන්නේ නැහැ කියලා. කොතර වෙලාවක්ද? හුලන් ටිකක් වෙනකම් විතරයි. අන්න ඒ වගේ මේ අපේ ජීවිත ඔය විදිහට අකුසලයෙන් මං ඇවිස්සෙන්නේ නැහැ කියලා කල්පනා කර කර පින්නත් ඉන්නවා. හේතු හොයන්නේ නැති කිරීම හොයන්නේ ධර්මයේ දායාද කරගෙන නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හේතුඵල ධමයක් කියලා මතක් කරලා තියෙනවා නේද? හැම දෙයකටම හේතුව දේශනා කරලා තියෙනවා. අන්න බලන්න හේතු හොය හොය හේතු හොය හොය පින්නත් මොකද කරන්නේ? නුවණ තියෙන ඇත්තෝ හේතුව නැති කරමින් නැති කරමින් නැති කරමින් යනවා. ආන්ගේ නැති කරමින් යනකොට ඔය අර කිව්ව විදිහටම මේ හිතේ තියෙන කාමච්ඡන්ද ආදී නැති වෙනව පින්නම් එතකොට හේතුව තමයි දැන් අපි කල්පිත අනවබෝධය නැති කරන්න තමයි ඔය වේදනානුපස්සනාව ගැන මතක් කරේ. ඒ වගේ අවිද්‍යාව නැති කරගන්න තමන් ළඟ තියෙන ආශ්‍රවයන් දුරු කරගන්න අවශ්‍ය කරන මාර්ගය තමයි අංග 8ේ තියෙන්නේ. අංග 8ේ තියෙන සම්මා සති කියන අංගය තමයි අපි වේදනානුපස්සනාව ගැන ඔය ටිකක් මතක් කරේ. ඒ මතක් කරනකොටම ලෝභය අඩු වෙනවා, ද්වේෂය අඩු වෙනවා. යහපත් ජීවිතයක් ගත කරනකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන්නේ මෛත්‍රිය පුරවාගත්ත හිතක්. මෛත්‍රියෙන් අර්පණා දක්වන තත්ත්වයටපත් වුනහම, නෙක්ඛම්මයෙන් අර්පණා තත්ත්වයටපත් වුනහම කියනවා ඒක මාර්ගාංගයක් බවට පත් වුණා කියලා. ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත කියන තැන ඔය සීලේ රැකගෙන යන කෙනා පින්නන්නේ වැලකීලා ඉන්න උත්සාහ කරනවා. ඒකට කියනවා වේරමණී කියලා. මම පිසුනා වාචා වේරමණී, මම සම්ප්‍රප්පලාපා වේරමණී කියලා කියනවා. වැලකීලා ඉන්න කියලා. මේ බලන්න තේරුම් ගන්න ඕනේ සම්ප්‍රප්පලාවා පාවට තියෙන ඇලීම කොච්චරද කියලා පින්නන්නේ අපි තේරුම් ගන්න ඕනේ. දැන් කවුරු හරි ඇවිල්ලා ගමේ හොඳ විස්තරයක් කිව්වොත් ඉතින් පාන්දර කියලා ගමේ හොඳ විස්තරයක් කියනවා කවුරු හරි. කියලා යනවා නැද්ද? දැන් අහගත්ත කෙනාට මොකද වෙන්නේ? ඇතුලෙන් මොකද වෙන්නේ? ගේ ඇතුලට ගියම මොකද වෙන්නේ? ගේ ඇතුලේ දුව ඉන්නවා කියන්නකො නැත්නම් පුතා ඉන්නවා කියන්නකො නැත්නම් එහා ගෙදර කවුරු හරි ඉන්නවා කියන්නකො අර අහගත්ත එක මොකද කියන්නේ ආපු ගමන් මං කියනවා කියන්නේ නැතුව ඉන්න බෑ කියනකම් සැලසිල්ලක් නැහැ ඒක කියනකම්ම සැලසිල්ලක් නැහැ කිසිම ගමන් මොකද වෙන්නේ නැත්නම් දුරගත නැමතුමක් හරි අරන් කියන මෙහෙම වෙලාලු මෙහෙම වෙලාලු කියලා. අතුලාන්ත පෙළඹවීම පිළිබඳ මේකට කියනවා සම්ප්‍රප්පලාපාව පිළිබඳ තියෙන ඇලීම කියලා. සත්ත්ව ඝාතනය පිළිබඳ තියෙන ඇලීමක් තියෙනවා. හොරකම් කරන්න ඇලීමක් තියෙනවා. හොරකම් කරන්න නැතුව ඉන්න එකට ඇලීමක් තියෙනවා. කාමයේ වර්ධවා හැදෙන්න ඇලීමක් තියෙනවා. කොහොම හරි ඉන්නවා ඉඳ කරගෙන තද කරගෙන. බොරු කියන්න ඇලීමක් තියෙනවා. ඔන්න සීලය ආරක්ෂා කරන කෙනා පිළිබඳ ක්‍රමානුකූලව අංගාට වැඩෙනකොට එක දවසක් එනවා දැන් අපි වේරමණී කියන සමාදන් වෙන්නේ සම්ප්‍රප්පලාපා වේරමණී විතරක් නෙවෙයි ඒ හිත ඒ හිතේ தත්ත්වයක් ඇති වෙනවා සම්ප්‍රප්පලාපා වේ ආරති විරති පටිවිරති වේරමණී කියලා රතිය කියන්නේ ඇලීම ආර්තිය කියන්නේ නොඇලීම විරති කියන්නේ ඇලීමෙන් වෙන්වීම පටිවිරති කියන්නේ සම්පූර්ණයෙන් වෙන්වීම එහෙනම් මේ හිතේ සම්ප්‍රප්තලාපා දොඩවන්න තියෙන ඇලීමෙන් සම්පූර්ණයෙන් හිත අයින් වෙනවා. ආන් එතකොට කියන මාර්ගාංගයක් පහළ වුණාය කියලා. බලන්න පින්නන්නේ අපි ඔය රකින්න පංචශීලය හරි ආජීවට්ටමක සීලය, දස සීලය, ඔය සීල සීලාදී ගුණධර්මය හරියට අදිස්ථාන කරගෙන යම් කිසි කෙනෙක් ආරක්ෂා කරනවා නම් ක්‍රමානුකූල මාර්ගාංග හිතේ වැඩ පටන් ගන්නවා. ඔය කියන උපසමාය தත්ත්වයට බලන්න හිත ක්‍රමානුකූල ලෝභ දේශ ඒ වගේම ක්‍රෝධ, උපනාභ, මක්ක, පලාස, ඉස්සා, මච්චරිය ආදී වශයෙන් සූත්‍ර ධර්මයේ අවසානයේ ඔය කියන උපක්ලේශ සඳහන් කරලා තියෙනවා. මේවා ඔක්කොම නැති වෙනවා කියලා. සම්බ කියලා කියන තද ගතිය, මායා කියලා කියන කපටි ගතිය. එහෙනම් බලන්නකෝ තියෙන මායාවල් නේද? මායාවල් නැතුනේ ලෝකේ. ඒ අම්මේ තියෙන තරමක් තියෙන්නේ සාටේය කියලා තමන්ට තමන්ට තියෙන තමන්ගේ ලාභයේ ඉදිරියේ බොරු කියන ගතිය මේ මොකටද මේ පංචකාම සම්පත්තිය වෙනින්ද ඉතින් අන්න ඒ වගේ දේවල් ප්‍රමාණිකුල නැති වෙලා ගිහිල්ලා පින්නද උපසමාය තත්ත්වයට ගත චක්කු කරණී ඥාන කරණී උපසමාය කියලා කිව්වේ හිත සාන්ත බවට පත් වෙනවා මේ සාන්ත හිත තමන්ගේ මේ යම් කිසි කෙනෙක් ඒ ඒක ආරම්මණයකට නැත්තම් එක අරමුණකට වැටගත්ත හිත අතීත පෙර භවයන් දැකීමට යොමු කරොත් එයාට ඒ නිවන ලබා ගන්න පුළුවන්. දිබ්බ චක්ක දිබ්බ සෝත ඥාන වලට යොමු කරොත් ඒවා ලබා ගන්න පුළුවන්. යම් කිසි කෙනෙක් ඒ හිත යොමු කරොත් පරචිත්ත විඥානණයට ඒක ලබා ගන්න පුළුවන්. ඒ වගේ අභිඥා ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා කියන්නේ ඔය ළඟ තියෙන හිතට. ඔය ධ්‍යාන මට්ටම හොඳට පුරුදු කරගෙන පුරුදු කරගෙන පුරුදු කරගෙන ඉදිරියට ගියොත් ඒ වගේ තත්යකට ප්‍රවාහපත් වෙන්න පුළුවන්. ඊළඟට අභිඥාය කියන තැන තව කියනවා පින්නන්නේ මේ ජීවිතය පිළිබඳ කාය වේදනා චිත්ත ධම්ම කියන දේවල් පිළිබඳ Tamanට යථාභූත දැනුම ටික ටික වැඩි වෙන්න පටන් ගන්නවා. මේ විදිහට වැඩි වෙලා වැඩි වෙලා සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා කිව්වේ එක දවසක පින්නන්නේ ඔය අංග 8ම ක්‍රමානුකූලව වර්ධනය කරන් යන කෙනෙකුට කල්යාණ මිත්‍ර ආශ්‍රය කරමින් ක්‍රමවේදය දැනගනිමින් සීලය රකිමින් භාවනා කරමින් ධර්ම සාකච්ඡා කරමින් තමන්ගේ හිතට තේරුම් ගන්න බැරි දේවල් කල්යාණ මිත්‍ර ආශ්‍රය කරලා සාකච්ඡා කරලා විසඳ ගනිමින් Taman දැනගත්ත ධර්මය හොඳට ධාරණය කරගෙන ගනිමින් ඒ ධාරණය කරගත්ත ධර්මය පිළිවෙලකට Taman තුලින් තවත් වෙනකොට කියලා දෙන්න පුළුවන් ආකාරයට පිළිවෙලකට සකස් කරගනිමින් ඒ සකස් කරගත්ත ධර්මය රුක මූලයක් අරණ්‍යයක් ශුන්‍යාගාරයකට ගිහිලා මනසින් දකින්නේ වාසය කරන කෙනෙකුට පින්නත් මේ යහපත් දෘෂ්ටි උපදිනවා. එන්න මේ යහපත් දෘෂ්ටි උපදිනවා කියලා කියන්නේ මේ චින්තන විප්ලවයකට පාටපත් වෙන අර විපල්ලාස වෙලා තියෙන නැත්තම් විනාශ වෙලා තියෙන වැරදි අරමුණු ඇති කරන හිත නිවැරදි අරමුණු ඇති කරන්න පටන් ගන්නවා. ඇත්ත පේන්න පටන් ගන්නවා. මේ ලෝකයේ එක මොහොතක Tamanට ඒ අංග 8ම ඔය අංග 8ම වර්ධනය කරමින් ඉන්න කෙනෙකුට එක මොහොතක පින්නත් ඔය හිතක් තුල එක පුංචි හිතක් තුල හිතක් ඇති වෙන්නේ හැම වෙලේම සංයෝජනය වෙලා මේ ඇත්ත තේරුම් ගන්න පුළුවන් මේ ඇත්තන්ට කල්පනා කරොත් Taman ගැන කෙනෙක් වෙලාවක උදේ පාන්දර අපිට කාගේ හරි තා කාගේ හරි වැරද්දක් කියනවා දැන් 12 විතර වෙද්දී අපිට එයාගේ වැරදි මතක් වෙනවා තව කෙනෙක් කියලා හොඳ කියලා ටිකක් දෙකට විතර කියනවා දැන් හතර විතරදී මොකද වෙන්නේ උදේ කියපේවයි හන්දෙන් කියපේ දෙකම මිශ්‍ර වෙලා හොඳ තරහක් වෙනවා දැන් පහට විතර කවුරු හරි ඇවිල්ලා මොකද කරන්නේ? අරයාගේ හොඳම කියනවා මෙහෙමයි ඔය වැරදි යනවා කියලා කියලා. දැන් 60යි. දැන් 6 7 වෙනකොට මොකද වෙන්නේ? අර උදේ කියපු නරකයි, පස්සේ කියපු කේලමුයි, පස්සේ කියපු හොඳයි ඔක්කොම හරියට එකතු වෙලා වගේ මිශ්‍ර වෙලා වගේ දෙපැත්තටම නැති හැඟීමක් ඇති වෙනවද නැද්ද? එහෙනම් මේ හිතේ හැඟීම් ඇති වෙන්නේ අතීත හැඟීම් සංයෝජන වෙමින් එකතු වෙමින් මිශ්‍ර වෙමින් සපරික්කාරෝ ස ස පරික්කාරෝ ස උපනීසෝ කියලා සඳහන් කරා. ස උපනීසෝ ස පරික්කාරෝ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ හේතු වෙලා එකතු වෙලා ප්‍රත්‍ය වෙලා පරණ ඒවා විතර සිතුවිලි හදනවා. සම්මාදිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් අතීතයේ හේතු එකතු වෙලා තිබුණොත් ඒවා හේතු වෙලා එකතු වෙලා පින්නන්නේ ඔය හිත එකපාරටම කොයි හරි වෙලාවක භාවනා කර කර ඉදිරෝ වෙනස් වෙලාවක හෝ මාර්ග හිතක් උපදිනවා ඒකේ. මාර්ග හිතක් උපදින අවස්ථාව වෙනකොට ධන්වනේ ආනන්ද හඳුනන්නේ. කොයි වෙලාවෙද ඒකුනේ? සතරේ දෙවෙනි. එහෙනම් කොයි මොහොතක උපදින අවස්ථාව වෙනනම් මේ එයාට මේ ලෝකයේ ඇත්ත දැනෙනවා. ඒකට භාවනා කරන්න එපා කියන නෙවෙයි භාවනා කිරීම සම්මා සති කියන්නේ කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. අන්න ඒ විදිහට මේ මාර්ගාංග වඩන කෙනෙකුට පින්නන්නේ නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අන්න ඒකනසාර කියනවා ධර්ම දායාද වාසය කරන දැන් බලන්න කිසිමම ක්‍රමයක් නැහැ මේ ජීවන ජීවිතයේ තියෙන දුක් වේදනා නැති කරගන්න පින්නත් මම අවසාන වශයෙන් මේ අත්ංගෙන් අහනවා සියලු දුක් වේදනා නැති කරගන්න සියලුම සංසාරිකගත භයානකකම් උපද්‍රව නැති කරගන්න මේ හිත සකස් කරගන්න ඉතාම ප්‍රායෝගික කළ හැකි ධර්මතාවයක් ඊටාම පැහැදිලි මාර්ගයක් තියෙනවද නැද්ද? ආන්නේ මාර්ගය තනියම හොයාගන්න පුළුවන්ද? අර බලන්න බුදුරජාණන් වහන්සේ මේ මාර්ගය ගැන දේශනා කරනකොට නුවණ තිබ්බ බ්‍රාහ්මණයන්ට මොකද වුනේ? බුදුරජාණන් වහන්සේට මතක් කරා යටිකුරු වෙලා තිබ්බ දෙයක් උඩුකුරු වුණා වාගේ වැහිලා තිබ්බ දෙයක් අරුණා වාගේ අන්ධකාරයේ ගිය කෙනෙකුට ආලෝකය ආවා වාගේ කාන්තාරයේ ගිය කෙනෙකුට සේම භූමියක් හම්බුණා වාගේ අනේ මට නිදහස් වෙන්න මාර්ගයක් හම්බුණාය කියලා. එතකොට පින්නත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහන අපිට ධර්මය සාකච්ඡා කරන අපිට දැනෙන්න ඕනේ යන්නේ මම මොකද කරේ මම මොනවද කර කර හිටියේ ඒකේ තේරුම මේ ජීවිතය අතාරින්න කියන එකද? ඉහි ජීවිතයේම ඉන්න ගමන්ම මොකක්ද ඇති කරගන්න ඕනේ? සිහියෙන් ජීවත් වෙන එකයි. සිහියෙන් ජීවත් වෙන එක නුවණින් ජීවත් වෙන එක කරන හැම කටයුත්තකදීම ආර්ය අෂ්ටාංග මාර්ගය තමන් තුළ වැඩෙන විදිහට ඔය ගිහි ජීවිතය අනිවාර්යෙන් අරගන්න පුළුවන්. සීල් කඩා ගන්නතු ජීවත් වෙන හැම මොහොතකම තමන්ට ආර්ය මාර්ගය උපදිනවා. උපදින්න හේතු වෙනවා ඒක. ඒතර වැඩවලට ගියත් බොරුවක් කියන්න දෙන්න කොච්චර අමාරුද? සම්ප්‍රප්පලාපාවක් කියන්න දෙන්න කොච්චර අමාරුද? එන්න මේ අවස්ථා හැම එකදීම මාව මැරිලා ගියද මාව දියලා ගියද මාව කැඩිලා ගියද බිඳලා ගියද මම මේ මාර්ගය තුළ ඉන්නවා මම සීලය ආරක්ෂා කරනවා කියලා බින්දන්නේ වීරය තරම් කැඩෙන කැඩෙන වාරයක් වාරයක් ගන්න නැවතනත් සමාදම් වෙන්න ඕනේ සීල් සමාදම් වෙනකොට සිහියෙන් සමාදම් වෙන්න ඕනේ සමාදම් වෙලා අධික අධිෂ්ඨාන හැමදාම පිරික්සන්න ඕනේ ඊයේ සමාදම් වෙච්ච සීලය මගේ අතින් අද කැඩිලාද කියලා හැන්දෑ බුද්ධ වන්දනාව කරනකොට ආයෙ සමාදම් වෙන්න ඕනේ අපේ ඇත්තෝ නිකන් සිල්පද කී කියනවා කවදාකවත් සමාදම් වෙන්නේ නැහැ බොහෝ බෞද්ධයෝ සිල් සමාදන් වෙලා නැහැ මරණකම්. සිල් කියෝලා. ඉතින් මේවා ඔක්කොම දැනගන්න ඕන අපි. බුදුරජාණන් වහන්සේ සිල් සමාදන් වෙන්න කිව්වා. පංචශීලය හරි සමාදන් වෙලා කැඩෙන කැඩෙන හැම වාරයකම නැවත සමාදන් වෙලා තමන්ගේ ශක්තිය වර්ධනය කරගන්න පිළිබඳ පාරමිතා ශක්තිය වර්ධනය කරගන්න. ඔය හිත ඔහොම තියාගෙන නිකා ඔය එහාට මෙහාට දුවන වැනි වැලේ තියෙන හුළඟේ විසිරලා යන කියන කියන දේවල් වලට ඒ ඒ මේ ලෝකේ එක එක්කෙනා කියන එක එක්කෙනා අහන එක එක දේවල් දකින දකින විදින විදින හැම වෙලාවෙම වෙනස් වෙන දුක උපදවන හිතක් විදිහට ඔක තියාගන්න එපා. ඔක වෙනස් කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඇයි අනුන්ෙන් දුක් ඇති කරගන්නේ? ඇයි වැළපෙන්නේ? ඇයි තැවෙන්නේ? ඇයි පිච්චෙන්නේ? ඇයි දැවෙන්නේ? මේ ඔක්කොම හේතුවක් තියෙනවා. මේ ඔක්කොම වෙනස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම පුළුවන්කමක් තියෙන මේ උතුම් ධර්මයක් අපිට හම්බෙලා මම අහනවා. ලක්ෂ ගාණක් කෝටි ගාණක් මහා වස්තුවක් දායාදයක් විදිහට හම්බෙන එකද වටින්නේ? ඒ ඔක්කොම අනිත්‍යයි. ඒ ඔක්කොම නැති වෙනවා. එහෙනම් ධර්ම දායාදය Tamanට ඇති කරගන්න ඕනද නැද්ද? නම් බුදුරජාණන් වහන්සේට මොන තරම් හැඟීමක් තියෙනද? මම දැක්ක මම තේරුම් ගත්ත මම වෙච්ච නිදහස මම ඇති කරගත්ත නිදහස මේ ලෝකේ මුලාවටපත් වෙලා තියෙන ඇත්තන්ට අනේ අවබෝධ කරවන්න ඕනේ අනේ තේරුම් කරවන්න ඕනේ කියලා මොන්න තරම් ලොකු හැඟීමක් තියෙනවද එවැනි හැඟීමකින් කටයුතු කරපු බුදුරජාණන් වහන්සේට මම නම් මගේ ජීවිතේට අගෞරවයක් වෙන්න ඉඩ තියන්නේ නෑ කියලා අදිෂ්ඨානයක් ගන්න ඕනේ Taman එවැනි අදිෂ්ඨානයක් ගන්න ඕනේ සංසාර ජීවිතේ මට ලැබිය හැකි උතුම්ම අවස්ථාවක් නම් මොකක්ද? එනනම් දැන් හිතුවට මේ ඇත්තන්ට පැවිදි වෙන්න පුළුවන්ද? පුළුවන්ද? මේ වෙනකොට අවශ්‍ය කරන කුසලයන් අවශ්‍ය කරන පින් තමන්ගේ ළඟ පිරීලා නැහැ ඒකින්ද ඇදිලා ගිහිල්ලා එතකොට අපේ ඔය ස්වාමීන් වහන්සේලා කුඩා ස්වාමීන් වහන්සේලා පොඩි කාලෙදිම ඔය වීර්යයක් අරන් පුංචි කාලෙම සිත් පහළ වෙලා දැන් අපේ මහානාම ස්වාමීන් වහන්සේ ගත්තොත් තමන්ගේ විශ්වවිද්‍යාල ජීවිතය පැත්තකින් දාලා දැඩි වීර්යයකින් කටයුතු කරන බොහොම ආදර්ශ සම්පන්න කෙනෙක් බවට මේ වෙනකොට පත් වෙමින් ඉන්නවා. ඒක අපි බය නැතුව කියන්න ඕනේ. ඇයි එහෙම දෙයක් පහළ වෙන්නේ? මොකද අපිට ඒව පහළ වෙන්නේ නැත්තේ. <laughs> ආ සංකාරගතව කරගත් කුසලයන්ගේ පුණ්‍ය මහිමයේ අඩුව. හරි පින්නත් මේ අදිෂ්ඨානය තාම වටිනවා. හොඳයි. දැන් ධර්ම දේශනාව ඉවර කරන්න ඉස්සෙල්ලා. මේ අත්තන්ට අද මේ බණක් අහලා අපේ නායක ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වුණා කටන පින්කමට ඉස්සෙල්ලා හොඳ ධර්ම දේශනාවක් යත්තන්ගේ ශ්‍රද්ධාව ඇති වෙන ධර්ම දේශනාවක් කරන්න ඕනේ කියලා. පින්නත් මේ මම අහනවා සුමේද තාපසයා නියත විවරණ අරගෙන මේ බුදුරජාණන් වහන්සේ කියලා දීපංකර බුදුරජාන් වහන්සේගේ ශරීරය දැකලා කොයි විදිහටද අදිස්ථාන කරගත්තේ මමත් බුද්ධත්වයට පත් වෙනවා කියලා. මතකද? ඔය කතා ප්‍රවෘත්ති. මඩගොඩේ වැතිරිලා මඩගොඩේ වැතිරිලා පින්නත් කොණ්ඩේ කල්ලා ඉස්සරහට දාලා බුදුහාමුදුරන්ට තමගේ ශරීරය උඩින් වඩින්න. රන්වන් රැස් සිහිදෙන මහා ගුණස්කන්ධයක් දරාගෙන ඉන්නේ බුද්ධ ශරීරය තමන්ගේ කය මත රඳවාගෙන මොකද කරේ මමත් මේ විදිහට බුද්ධත්වයට පත් වෙනවා කියලා අදිෂ්ඨානයක් ගත්තද නැද්ද? ඒකට සමාන්තරව අපිට කළ හැකි දෙයක් තියෙනවා හෙට උදෑසන. මම ඒක කිව්වේ හෙට බුදුන් සරණ යන්න කියලා. අදම බුදුන් සරණ යන්න කියලා. අදම බෞද්ධයෙක් වෙන්න කියලා. වෙනනේ බුදුරජාණන් වහන්සේ පරාමර්ශය කරගෙන මේ උතුම් ධර්මයේ යන්තම් කුංචි ස්පර්ශයක් ලැබිච්ච මේ වෙලාවේ ඒ හැඟීම තමයි තුල තියාගෙන මහා සංඝරත්නය ගැන මහා විශාල අදිස්ථානයක් තියාගෙන මේ ජීවිතේ මට බැරි වුණොත් ආසන්නම භවයේදී මම බුද්ධ ශ්‍රාවකෙක් බවට නැත්නම් භික්ෂුන් වහන්සේ නමක් බවට භික්ෂුණීන් වහන්සේ නමක් බවට පත් වෙනවා කියලා අදිස්ථානයක් ගත්තොත් හොඳ නැද්ද? එවැනි අදිස්ථාන ගත්තත් තමයි අර පුංචි කාලෙම ආරණ්‍ය රුක්ඛ මූල වල විවේකීව ඉන්නේ. එහෙනම් එදා බුදුන් වහන්සේගේ ශ්‍රී ශරීරය තමන්ගේ ශරීරය මත දරාගෙන තමන්ට නොලැබිච්ච බුද්ධත්වය ප්‍රාර්ථනා කරපු සුමේද තාපසයා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. මෙදා පින්නන්නේ තමන්ට නොලැබිච්ච චීවරය මේ වෙනකම්. ඒක උදෑසන ඒ ගුණයෙන් පිරි ආනිසංසයෙන් පිරි පත්ම චීවරය මේ ගම්දනව පුරා අරගෙන යනවා. මේ චීවරය මේ අත හැම කෙනෙක්ම තමන්ගේ හිත මතට එක වතාවක් ගන්න. හරි. චීවරයකට අත තියන්න හම්බෙන්නේ ඔය අටපිරිකර කඩවල වල තියෙන රෙදි. ඒවා විනයානුකූල චීවර නෙවෙයි. ඒවාට අත තියනවා වාගේ නෙවෙයි මේ කටින චීවරය භික්ෂුන් වහන්සේ නමකට මහා සංඝ රත්නයට හිමි වෙනවාමයි හෙට දවසේ. එහෙනම් අර බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශරීරය උඩ තියාගෙන සුමේධ තාපසේ අදිෂ්ඨානයක් ගත්තා වාගේ මේ අත්තන්ට බැයිද හිට ඔය චීවරය තමන්ගේ හිත මත එක මොහොතකට තියාගෙන මමත් මෙවැනි චීවර ධාරියෙක් වෙනවා මමත් මේ බුද්ධ ශාසනයේ පිරිසිදුවට පාරිශුද්ධව මේ ධර්ම චක්‍රය කරකව ගන්න අවශ්‍ය කරන ජීවිතයක් ලබා ගන්නවාමයි කියලා මමත් නිවන් දකින්න කෙනෙක් වෙනවාමයි කියලා අදිෂ්ඨානයක් ගන්න පුළුවන් පිළිබඳ ඔය චීවරය අතට අරගෙන තමන් එක මොහොතක් ඇවිදින වෙලාවක හැබැයි ගෙදර ළමින් යනකොට නිදිගත කඩ කඩ අයියෝ යනවාට තියන්න ඕනේ කියලා එහෙම එකක් නැතුව. ඊටාම උනන්දුයෙන්, ඊටාම වීර්යයෙන්, ඊටාම සිහියෙන් මහා ශ්‍රද්ධා හැඟීමකින් තේරෙලා ඇත්තටම හ්ම් කොහොම හරි මේ චීවරය තමන්ගේ අතට අරගෙන අදිෂ්ඨානයක් ගන්න ඒවා පිළිබඳ මහා කුසලයක් බවට පත් වෙන එක අඩියක් ওই චීවරය අරයන්ට. එක අඩි දෙකක් මේ චීවරය අරයන්ට. අරගෙන ගිහිල්ලා ඒ සීවරය අරන් යන ගමන්වත් අඩුම ගානේ සංසාරගතව මම මේ වෙනකන් ගත්ත නැති අදිස්ථානය මේ සීවරේ උත්තුරු තියාගෙන මම හෙට උදෑසන ගන්නවා කියලා. ඒ සීවරය ඔළුවේ තියාගෙන ඉගෙන අදිස්ථානයක් ගන්න පුළුවන්. ඒ එවැනි වූ අදිස්ථානයක් Taman ධර්මානුකූලව ඉඳගෙන ගැනීමෙන් හරි හැඟීමකින් නියම ශ්‍රද්ධාවකින් එවැනි අදිස්ථානයක් ගත්තහම ඒ අදිස්ථානය සඵල වෙන්න බොහෝ පින් හිට දවසේ රැස් කරගන්න පුළුවන් කටින සීවර පින්කමත් එක්ක. ඉතින් බොහෝ පින් රැස් කරගන්න කල්යාණ මිත්‍රවරුම වෙලා තියෙන. මෙවැනි විහාරස්ථානයක පහස ලැබෙන මේ අත්තන්ට මේ ධර්ම ධර්ම ශ්‍රවණයේ හේතුවෙන් ඒ වගේම කරගත්තා වූ කරගන්න බලාපොරොත්තු වෙන උතුම් පින්කම් මාලාව හේතුවෙන් සංසාරගත කුසලයන් හේතුවෙන් ඒවා නැවත නැවත ආවර්ධනය වීමෙන් මේ සියලු චිත්ත සංතානවල තියෙනා වූ සියලු දුක් පිරිණි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායාද වෙලා තියෙන උතුම් ධර්මය තමන් දායාද කරගත් උතුම් ධර්මය තමන්ගේ ජීවිතයට ගලපගෙන ආමිෂ දායාදව නැතුව ධර්ම දායාදව වාසය කළ බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරන චරිතයක් බවට පත් වෙලා මේ ගෞතම බුදු ශාසනයම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වින්දා වූ ඒ සනසුම් සුසුමක් තියෙනවනම් ලැබුවා වූ ඒ සාන්ත භාවයක් උතුම් භාවයක් උපද්‍රව රහිත භාවයක් නිදහසක් තියෙනවනම් ඒ නිදහස්ව මේ චිත්තසංතාන වලට දැනෙන්නට අවශ්‍ය පාරමිතාවන් මේ ජීවිතයේදීම ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අකාසට්ටා සුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං අකාසට්ටා සුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං තරන්ති ධර්මානුශාසනා පැවතු දේශකයන් වහන්සේ මහරත්නමේ ගල්ලාවගේ පුරාණ ආරණ්‍ය සේනාසනය සහ ඈතර එරියාව දිමුගිරි ආරණ්‍ය සේනාසනය යන උභය ආරණ්‍ය සේනාසනාධිපති විනාශාරය පූජපාද කුරුදුම්බර ආශ්‍රිත ස්වාමීන් වහන්සේ අපේ දේශනා වහන්සේට චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු